චෛදං විස්සෝය භ්‍රමචර්යං ලාභ සත්කාර සිලෝකානි සංසං න සීල සම්පදානි සංසං න සමාධි සම්පදානි සංසං න ඥානගස්සනානි සංසං යාචකෝමේ විස්සෝය අකුප්පෝ චේතෝ විමුක්තිය ඒතදත් නිදන් විස්සෝය භ්‍රමචර්යං ඒකං සාරං ඒකං පරිවිසාන මේ ඒක බුද්ධ ධර්මයේ දේශනා කරන මධ්‍යම නිකායේ තියෙනවා සාරෝපමා කියලා සූත්‍රය. උද්දක් මතක නැහැ චූල සාරෝපමාද මහා සාරෝපමාද කියලා දෙකම එකලම තියෙන සාරෝපමාද කියන සාරයේ උපමා කරලා දේශනා කරන සූත්‍රය. ඒ සාරෝපමා සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ සූත්‍ර පාඨය. ඒකෙන් අර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නයිද විකේ භ්‍රමචර්යය. මහන්නේ මේ භ්‍රමචර්යාව තියෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී ලබා ගන්නටත් නෙමෙයි කෙනෙකුට. නැ සීල සම්පදාන සංස්කෘතිය. එහෙම නැතිනම් මේ සිල්වත් වීම සඳහා නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. නැ සමාධි සම්පදාන සංස්කෘතිය. නැත්තම් මේ චිත්ත සමතයක් ඇති කරගන්න සමාධිය පිණිසත් තියෙන ශාසනයක් නෙමෙයි මේ. නැ ඥාන දර්ශන සංස්කෘතිය. නුවණ පිණිස ප්‍රඥාව පිණිස තියෙන ශාසනයකුත් නෙමෙයි මේ ශාසනය. යාචකෝ මේ වික්‍රේ අකුප්පෝ චේතෝ විමුක්තිය ඒතදත් මෙතන වික්‍රේ භ්‍රමචර්ය නිරතන් සාරං ඒතම් පරිවේතං මහන්නේ යම් මේ ස්ථිරු සිතේ නිදීමක් තියෙනවනම් අරිහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානයක් තියෙනවනම් මේ ශාස්ත්‍රයේ තියෙන්නේ එනක අකෝප්ප චේතෝ විමුක්තිය කියලා යමක් තියෙනවනම් අකෝප්ප කියන්නේ කෝපේ නොවන වෙනස් නොවන ඒ වෙනස් නොවන චේතෝ විමුක්තියක් තියෙනවනම් අන්න ඒ සඳහායි මේ භ්‍රමචර්යාව. ඒකයි සාරේ ඒකයි මෙහි අවසානය. ඒකන් සාරං ඒකන් පරිවසානං. මේ භ්‍රමචර්යාවේ අවසානය ඔන්න ඔතන. මේ ශාසනයේ කෙරවල ඔන්න ඔතන. ඕකයි මේ ශාසනයේ සාරය. කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සලා සාරය දෙන්නලා ඊට පස්සේ උපමාවක් දෙන්නවා. මේ ලෝකයේ යම්කිසි උත්පුලිය ඉන්නවා මහත් වූ ගහක අරටුවකින් අවශ්‍යතාවයක් ඇති පුද්ගලිය ඉන්නවා ඒ අය කැලියට යනවා ගහක අරටුවක් කපාගෙන එන්න ඕනේ කියන අදහස. හර ඇති ගහක් හොයාගෙන ගිහිල්ලා මහ විශාල ගහක් ළඟට ගිහිල්ලා නතර වෙලා කිසියම් හේතුවකින් ගහේ කොළ ටික අරගෙන ආපහු වෙනවා හරේ ගන්නේ නැහැ. හරේ හොයාගෙන ගියේ. නමුත් කොළ ටිකක් අරගෙන එනවා. තව කෙනෙක් හරයෙන් වැඩක් ඇති හරේ සොයන පුද්ගලයෙක් අරතුයෙන් වැඩක් ඇති අරතුව සොයන පුද්ගලයෙක් අරතුවක් ඇති ගහක් හොයාගෙන එළියට ගිහිල්ලා මහ විශාල ගහක් ළඟ නැතර වෙලා ඒ ගහේ කොළ ගන්නෙ නැහැ. නමුත් අතු කඩාගෙන එනවා. එයත් අරතුව බලාපොරොත්තුන්ගේ අරතුව ලැබියේ නෑ ලබාගත්තේ නෑ. තව පුද්ගලෙක් ඒ වගේ මර්ගී අවශ්‍යතාවය තියෙන පුද්ගලෙක් හැරයට ගිහිල්ලා මහ විශාල වෘක්ෂයක් ළඟට ගිහිල්ලා ඒ වෘක්ෂේ කොළගත්තෙත් නෑ අතුගත්තෙත් නෑ පොතු ටික අරගෙන එනවා. ඊගාට පුද්ගලෙක් යනවා. ඒ වගේම මහ විශාල වෘක්ෂයක් ළඟට ගිහිල්ලා එයා කුලගත්තෙත් නැහැ, අසුගත්තෙත් නැහැ, පොතුගත්තෙත් නැහැ. නමුත් ඉලේ අරගෙන. ඊට පස්සේ ඊගාට පුද්ගලෙක් ගිහිල්ලා මහ විශාල ගහක් ළඟට ගිහිල්ලා අර සූතිනෝ කියලා පරීක්ෂා කළා. එයා කොළෝලින් සෑහීමට පත් වෙන ඥාතු ගත්තෙත් නෑ, පොතු ගත්තෙත් නෑ, එළේගත් නෑ. අරතුවම වල කපාගෙන එනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ කමන්න කමන්න මේ ශාසනයේ අරටුව බලාපොරොත්තුෙන් හරේ බලාපොරොත්තු මේ ශාසනයට ඉන්න බොහෝ කෙනෙක් ඉන්නවා කොමලෙන් එහෙමයි. ඒ අය ශාසනයට ආවහම කුමන කරුණක් නිසා හෝ අනිත් අයගේ ප්‍රසාදයට පැහැදීමට ලක්වල ඇතිද පැහැදීම ඇති කරගෙන මේ විදිහේ ප්‍රිය වචනයන්ගෙන් කතා කරනවා මේ විදිහේ පූජාවන්ගෙන් උදෙනවා ලාභය එවැගේම කීර්ති ගුණය ප්‍රශංසාව යසස ඒ වික්ෂුන් වහන්සේ කරා වික්ෂුණාට විතර නෙවෙයි ගිහි උපස්කවන්ටයි ඒ අය කරා පැමිණෙනවා එතකොට මොකද කරන්නේ මෙයා ආවේ අරට හොයාගෙන නමුත් එයා දන්නේම නැහැ ගහේ කුල ටික විතරක් අරගෙන යනවා එතනින් නතර වෙනවා වගේ අර ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාදී මනස ඇලෙනවා විචු වෙනවා ඒ ගැනම හොයනවා බලනවා මිසක එයා අර අරතු හොයාගෙනවට අරතු ගන්න අරතු අත්හැරෙනවා එතකොට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාදී ගැන බුදුජානක වහන්සේ ඒ ලෝකාන සංසතිල සංයුක්තේ කුදේශනා කළා කියනවා ලෝකේ දරුණුම ගොඩ එන්න බැරිම එරෙන මඩක් හැටියට. අනෙක් අවශේෂ දෙයකින් ගොඩ යන්න පුළුවන්. ලාභ සත්කාර සිලෝසකාන සංස කියන මේ ටිකෙන් ගොඩ යනවා කියන එක ලේසි. අන්තිම දරුණෝ කතුකෝ යමක් තියෙනවනම් මේ ලාභ සත්කාර විතර දරුණෝ කතුකෝ දෙයක් තව නැහැ කියලා බුදුරජාණන් කරනවා. මොකද අනන්ත ජාති සංසාරයක තියෙන සම්පූර්ණ විමුක්තියම උදුර ගන්න. ඒක පේන්නේ නැහැ. මොකද සමහරට ලොකු ස්වාමීන් වහන්සේ මොහොනේ කියන තැනකින් නැත්නම් මේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ වැඩේ ඉන්නෝ නැත්නම් ස්වාමීන් වහන්සේලා ඕනේ මේ ස්වාමීන් වහන්සේලා නැත්නම් මේක කරන්නේ නැත්නම් මේ ස්ථාන පවතින්නේ නැහැ කියන වගේ තැන් වලින් තමයි අන්තිමට අහුවෙලා පවතින්නේ කොහොම හරි අරට හොයාගෙන ආපු කෙනා කුල ආර්ධන යනවා වගේ තැනකින් අන්තිම ජීවිතයේ නතර වෙලා ඊට පස්සේ ඊගාවට එන කෙනා අරට හොයාගෙන આવත කොළොලින් නතර උනේ නැහැ. නමුත් අසු ටික කඩාගත්ත අසු කඩාගෙන ඉතින් නතර වෙනවා වගේ. සමහර කෙනෙක් මේ ශාසනය දෙනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී ඌගල ගලාගෙන එනවා. නමුත් එයා දක්ෂයි ඒකේ නොඇලී ඉන්නේ. ඒකේ ආදීනව හිතන්න දක්ෂයි. ඒක ආදීනව හිතන. හිතමින් එයා සිල්වත් වෙනවා. ඊට පස්සේ එයාගේ සීලේ හේතුවෙන් එයා මාන්නයටපත් වෙනවා. තමන් උසස් කළා, අනුන් පහත් කළා හිතන අත්ුක්කංශන පරවම්බන කියලා තමා උසස් කරනවා, අනුන් පහත් කළා හිතනවා. ඒ සීලේම රකින්න එක ගැන විතරයි හිතන්නේ. ඒ සීලයට අදාළ වටපිටාව ගැනම විතරයි හොයන්නේ. ඒ ගැනම විතරයි හාරන්නේ, අවසන් බලන්නේ. එයාගේ මුළු ජීවිතයම සීලය කෙරවල කොට තියෙනවා. එතකොට මහ විශාල අරටුවක් හොයාගෙන ආපු කෙනා හරියට ගහක අතුණන් ගත්තේ නෑ නමුත් ඉති කඩාගෙන නතර වුණා වගේ මේ සීලෙන් සෑහීමට පත් වෙන ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මගේ මේ ශාසනය කියන්නේ ළඟසත්තර ලබන්නත් නෙමෙයි බ සීල සම්පන්න කරන්නේ සීලවත් වීම සඳහා සීල ඇති කරගන්නත් නෙමෙයි මගේ ශාසනය කියන්නේ. මොකද අරතුවම බුදුරජාණන් වහන්සේ අරතුව පෙන්වනවා මෙන්න මෙතනයි අරතුව මේවනේ මේ අරතුව. මේ ශාසනයේ හරය මෙහෙ නෙමෙයි. ඊට පස්සේ ඊගාවට එන කෙනා කොළගත්තෙත් නෑ අතුගත්තෙත් නෑ නමුත් ගහේ පුතු ගන්නවා වගේ. මේ ශාසනයට එනවා කෙනෙක් එයාට ලාභ සත්කාර සීතුරුන් සාධිය දලාගෙන එද්දී ඒ දැන් මුසපත් වෙන්නේ මත් වෙන්නේ නැති වින්දක් දක්ෂයි ඒ වගේම එයා සිල්වත් නමුත් සීලෙත් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ඒකත් ප්‍රපංච නොකර ඉන්න තමන් උසස් කළ අනුන් පහත් නොකර ඉන්න කරා ගත්තා. එහෙම ඉන්න එයාට සමාධිය තිබුණා. එයා ඒ සිල්ව උදව් කරගෙන මේ චිත්ත සමතයක් ලබනවා. ඒ සමාධිය හේතුවෙන් එයා ප්‍රමාද වෙනවා. එයා මත් වෙනවා. ඒ සමාධිය හේතුවෙන් තමන් උසස් කියලා හිතනවා අනුන් පහත් කියලා හිතනවා. ඒ ඇති වෙන සමාධි සැපේම හිත ඇලිලා පවතිනවා ඒ චිත්ත සමාධිය ඇති කරගන්න හැටි ගැනම බෙහෙතෙනවා ඒ චිත්ත සමාධිය ඔස්සේම කටයුතු කරනවා ඒක එහා කටයුතු කරන්නේ එතකොට මෙයාගේ භ්‍රමචර්යාව කෙරවල වෙන්නේ සමාධිය දක්වා කරලා මෙයාගේ ඔක්කොම ටික කියන්නේ සමාධිය හරියට ගහේ රොතු ටික අරගෙන ගියා වගේ එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ න සමාධි සම්පදාන සංකම්මන සාසන තියෙන සමාධිය කියන එකක් නෙමෙයි. මේ අරතෝ මේක නෙමෙයි. ඊට පස්සේ ඊගාවට එන පුද්ගලයා කොළදත්තෙත් නැහැ, අසුදත්තෙත් නැහැ, කොටුදත්තෙත් නැහැ. කොටු රහින්න තරම් දක්ෂ වුණා. නමුත් ඉලේ අරතෝ කියලා හිතාගෙන ඉලේ කර ගහගෙන ඉලේ අරගෙන යනවා වගේ මේ ශාසනයට එන කෙනෙක් ලාභ සත්කාර උපදිද්දි ඒ ඒවත් නැඩගෙන ජීවත් වෙනවා සීලයේ තුලක් මත් වෙන්නේ හොඳ චිත්ත සමතයක් ලබනවා නම් ඒකෙත් ප්‍රමාද වෙන්නේ ඒ සමාධිය උදව් කරගෙන නොයෙක් ඥාන දර්ශනයන් ලබා ගන්නවා ආ සමහරට කල්ප ගණන් බලන්න පුළුවන් තරම් පෙර ආත්ම භාවයෙන් බලන්න පුළුවන් තරම් පෙරේසු කඳුකුළු දන්නා නෝනෝල පිටර ගන්නවා අනුන්ගේ සිත් බලන්න තරම් හැකියාව ඇති කරගන්නවා. සමහර විටක වතුර වගේ පොළවේ කිමිදිනී යන්න පුළුවන්. පොළවේ වගේ ජලයේ ඇවිදිනී යන්න පුළුවන්. සාකාර තාප්ප හරහා යන්න පුළුවන්. කුරුල්ලෙක් වගේ අහසින් ඉඳගෙන යන්න පුළුවන් ආදී එර්ධිය ලැබෙන තැන් වලටපත් වෙනවා. මේ වගේ නොයේ ඥාන දර්ශන ලබා ගන්නවා. ඊට පස්සේ යා මේ ඥාන දර්ශනයේ හේතුයේ සමාන වෙනවා. ඥාන දර්ශනයේ හේතුවෙන් තමන් උසස් කරලා හිතනවා, අනුන් පහත් කරලා හිතනවා, ඒ ඥාන දර්ශනයන් සඳහාම හිත මෙහෙවනවා විහිසෙනවා. එතකොට එයා හරියට අරතු හොයාගෙන ආපු කෙනෙක් ගහක ඉලේ අරගෙන ගියා වගේ. මේ ශාසනයට ආපු සමහර තව කෙනෙක් ඉන්නවා. එයා ලාභ සත්කාර සිලෝකාන සංසයන්ගේ මොසපත් තුල නතර වෙන්නේත් නැහැ. සීලය උපාදාන කරගෙන සීලය තුල නතර වෙන්නේත් නැහැ. සමාධිය තුල ප්‍රමාදී වෙන්නේත් නැහැ. ඥාන දර්ශනයන් ගැන ප්‍රමාදී වෙන්නේත් නැහැ. එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අරටුව කියලා යමක් තියෙනවා නම් හරියයි කියලා යමක් තියෙනවා නම් ඒ දේම ගන්න උත්සාහවත් වෙලා ඒ දේ ලබනවා. එතකොට අපි මේ ශාසනයට එන කෙනා දැනගෙන ඉන්න ශාසනයේ අරටුව කොතනද? අරටුව මොකද්ද? එතකොට අපි දන්නවා අපි ආවේ අරටුව හොයාගෙන නම් මේ එකක්වත් අරටුව නෙමෙයි මේවා ඕනේ තමයි. මේ අරටුව ගන්න පොලිටික අයින් කරන්න ඕනේ. අතු අයින් කරන්න ඕනේ, පොතු අයින් කරන්න ඕනේ, එලේ අයින් කරන්න ඕනේ. නමුත් ඒ අයින් කරන කරන එක උස්සයි යන්න උස්සගෙන ගියාට අරටුව ලැබෙන්නේ මේවා අයින් කළේ අරටුව ගන්න. ඒ වගේ මේ මේ දේවල් ලැබෙන්න පුළුවන්, ලබා ගන්න ඕනේ. ඒවටපත් වෙන්න ඕනේ. පත් උනා කියලා, කැමුණුනා කියලා ඒක නෙමෙයි ඒක හොයාගෙන ආපු ගමනක් නෙමෙයි. වෙන යමක් වෙන තැනකට යන්නවහම ලැබුණු දෙයක් නෙමෙයි. එයා එතකොට දන්නවා දැනගෙන තියෙනවා අරටුව කියන්නේ මොකක්ද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ හරය. කෙරවල අරටුව මොකද්ද? ඒතන් සාරං. සාරය කියන්නේ මෙන්න මේකයි. සාරය කියලා කිව්ව අරටුව. අර්ථය. මොකද්ද? අකුප්පෝචේතෝ. මේ අකෝප්‍ය වූ චේතෝ විමුක්තිය කියලා යමක් තියෙනවා මෙන්න මේකයි මේ සාසනේ අරටුව කියලා. එතකොට මොකද අකෝප්‍ය චේතෝ විමුක්තිය කියලා කියන්නේ? චේතෝ විමුක්තිය ගත්තාම හැම වෙලාවෙම කොටස් දෙකකට බෙදෙනවා. කෝප්‍ය වූ චේතෝ විමුක්තියකුත් තියෙනවා අකෝප්‍ය වූ චේතෝ විමුක්තියකුත් තියෙනවා. කෝප්‍ය වූ චේතෝ විමුක්තියට ඔක තව වචනකින් කියනවා සමය විමුක්ත අසමය විමුක්ත කියලා කලින් කල සමයෙන් සමය සමවදින සමාපatti වලට කියනවා කෝප්‍යෝ චේතෝ විමුක්තිය කියලා. කලින් කලට සමයෙන් සමය සමවදින චේතෝ විමුක්තිය වලට කියනවා කෝප්‍යෝ චේතෝ විමුක්තිය කියලා. අසමය විමුක්ත කියලා කියනවා එයාට සමයක් නැහැ, වෙලාවක් නැහැ, කලින් කලට නෙවෙයි එළඹ සිටිනවා. ඒ මට්ටමේ චේතෝ විමුක්තිය කියනවා වෙනස් වෙන්නේ නැති මට්ටමට එළඹ සිටින චේත විමුක්තිය කියන අකෝපේ චේත විමුක්තිය කියන්නේ. මේ කෝපය මට්ටමේ තියෙන චේත විමුක්තිය ගත්තාම අනිමිත්ත චේත විමුක්තිය, ශුන්්‍යත චේත විමුක්තිය, ආකාසඤ්ඤායතන චේත විමුක්තිය, ආකින්චායතන චේත විමුක්තිය, නේව සංඥානා සංඥායතන විඥානචෛතන චේත විමුක්තිය, ආකින්චායතන චේත විමුක්තිය, නේව සංඥානා සංඥායතන චේත විමුක්තිය කියලා චේත විමුක්තිය රාශියක් කියනවා. එතකොට මේ චේතෝ විමුක්ති ගත්තාම මේවා කෝපයයි කියන්නේ වෙනස් වෙනවා. ඒවට සමවදින්ට වෙන්නේ වෙන වෙනම මාර්ගවල. නමුත් මේ අකෝප්‍ය චේතෝ විමුක්තියට තව පැත්තකින් ගත්තාම වෙනස් නොවන චේතෝ විමුක්තියට නම් තුනක් තියෙනවා. අනිමිච්ච චේතෝ විමුක්තිය, ශුන්‍යත චේතෝ විමුක්තිය, අපනිච්ච චේතෝ විමුක්තිය. එතකොට අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියලා අනිමිත්ත කියලා කියන්නේ කිසිම නිමිති නැතිවීමෙන් නිමිති රහිත වූ රහිතව මිදෙන. එතකොට අනිමිත්ත කියන්නේ ශුන්‍යත චේත විමුක්තිය කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්තව කිසිම නිමිත්තක් නැතුව ශුන්‍යතාවයෙන් හිත මිදෙනවා. අපනිහිත චේතන මුක්ති කියලා කියන්නේ කිසිම ප්‍රණිදියක් නෑ ප්‍රාර්ථනාවක් නෑ. සියලුම ප්‍රාර්ථනාවන්ගෙන් මිදෙනවා. ඒ මිදීම වෙනස් වෙන්නේ කවදාවත්. එතකොට දැන් අපි බලන්න ඕනේ අනිත්‍ය චේතෝ විමුක්ති, ශුන්‍යත චේතෝ විමුක්ති, අපනිහිත චේතෝ විමුක්ති කියන මේ චේතෝ විමුක්ති තුන සාත් කරගන්න ඉතර වෙලා නිමිති කියන්නේ මොනවටද? අපි දැනගෙන ඉන්න ඕනේ මේ ශාසනයේ නිමිති කියලා කිව්වේ මොනවටද? ඊට පස්සේ අසුඤ්ඤත භාවය ලැබෙන්නේ මොන ධර්මයන්ගෙන්ද? ප්‍රණීති ලැබෙන්නේ ප්‍රාර්ථනාව වෙන්නේ ප්‍රාර්ථනා වූ ධර්ම මොනවද? කියන ටික අපි දැනගන්න ඕනේ. මොකද ඔතන නම් වශයෙන් කතා කළාට ධර්මතා තුන තුන අර්ථ වශයෙන් එකයි. එතකොට මේ අපි කියමුකෝ නිත්‍යදී අනිත්‍ය වශයෙන් දකිනකොට අනිත්‍ය කියනවා. අනාත්ම ආත්මදී අනාත්ම වශයෙන් දකිනකොට ශුන්‍යත්‍ය කියනවා. දුක් සැපදී දුක් වශයෙන් දකිනකොට අපනිත්‍ය කියනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ විමුක්ති මුඛයේ ඒ කෙරවල් තුන තමයි මේ තුනේ නම් කරන්නේ. නමුත් අර්ථය එකයි පද ව්‍යංජන වශයෙන් වෙනස්. අපි ඒ ප්‍රභේද මම මේක නිකන් අපිට අදාළ නැහැ. නිකන් මේක මතක් කළේ අපිට දැන් අවශ්‍යයි ප්‍රනිධි ධර්ම, ප්‍රාර්ථනා ධර්ම කියලා කියන්නේ මොනවද කියන එක දැනගන්න. ඕනේ. එතකොට අශුන්‍ය ධර්ම මොනවද, නිමිති ධර්ම මොනවද කියන එක දැනගන්න. මොනවද නිමිති ධර්ම? මේ ශාසනේ ඔන්න ওই ටිකට ගත්තාම අයිති වෙනවා තුන් භූමිය අනුවගිය සියලුම ධර්මතා ටික අයිති වෙනවා නිමිති ධර්ම වලට. ඇහැ නිමිත්තක්, රූපය නිමිත්තක්, චක්කුඥා නිමිත්තක්. එතකොට මෙන්න මේ ධර්මතා චක්කු සංපස්සේ නිමිත්තකේ උපදින යම් වේදනා සංඥා චේතනා වේදනා මේ නිමිති. ඈ එතකොට මොකද අපිට රූපයක නිමිත්තක් ගන්නකොට ඇහැ හිත චක්කු විඤ්ඤාණ මේ ඔක්කොම ටික හම්බෙලා මේ රූපයේ නිමිත්තක් හම්බෙනවා. නිමිති ඒ කියන්නේ මරණාසන්න මොහොතෙදී මනසට එළඹිලා ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්, සිහි කරන්න පුළුවන් යමක් ඇද්ද ඒ ඔක්කොම නෙමෙයි. ඇහැ කියන එක මරණාසන්න මොහොතේ හම්බුනොත් ඒක ඇති කර්ම නිමිත්තක්, ඒක ඇති ගති නිමිත්ත වෙනවා. රූපය හම්බුනොත් ඒකයි නිමිත්ත කියන්නේ හැම වෙලෙම සංකාරය. ඒක අපිට ගත්ත හැකි පටිසම්භිදාමග්ගේ හොඳට පෙන්නනවා. ඔය ඥාන ගැන කතා කරනකොට මේ සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න හැටි. නිමිත්ත සංකාරයක්, සැගත්ම සංකාරයක්, උපාදී සංකාරයක් කියලා ඒ ඒ සියලු සංස්කාරයන් ආධිනව වශයෙන් බලන්න. ඒ සිව සංස්කාරයන්ගේ නැලීමට බලන්න කියලා උගන්වනවා. ඒක අපිට වෙනම ඉගෙන ගන්න පුළුවන්. එතකොට හොඳට තේරුම් කරගන්න ඕනේ කෙටි කරලා පරයයකින් ගත්තාම නිෂ්පරයයෙන් ගත්තාම තුන් භූමිය අනුවගේ ඔක්කොම ධර්මතා ටික මොකද්ද? ඊට පස්සේ තුන් භූමිය අනුවගේ ඔක්කොම ධර්මතා ටික අසුඤ්ඤ කර්මතා. සත්ව පුද්ගල භාවයෙන් අසුඤ්ඤ වෙන්න නම් තුන් භූමිය අනුගේ ධර්මතාවයන්ගේ මිදෙන්න. තුන් භූමිය අනුගේ ධර්මතා තියාගෙන සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍ය වෙනවා කියන ධර්මතාවයක්. මොකද අපි කියමු සංයුක්ත නිකායේ ඒ සමිද්ධි සත්ව සූත්‍රයේදී සමිද්ධි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා නම් ස්වාමීන් වහන්සේ භාගවතුන් වහන්සේ සත්‍යය සත්‍යය කියලා කියනවා කොපමණකින් සත්‍යයක් සමිද්දි යම් තැනක ඇහැද්ද රූපයද්ද චක්කු විඥානයද්ද චක්කු සංපස්සයද්ද චක්කු සංපස්සයෙන් විඤ්ඤාණය වෙන ධර්මයක් ඇද්ද එකල්ලි සත්ව හෝ සත්‍යන ප්‍රත්‍යක්ෂය වේ මේ ධර්මතා ටිකේ පැනවීම මේ ධර්මතා ටිකේ තිබීම මොකද සත්ව හෝ සත්ව පුද්ගලක බව සමිද්දි යම් තැනක සමිද්දි සත්ව සූත්‍රය බලන්න කන ඇද්ද සද්දයද්ද සෝත විඥානයද්ද සෝත සංපස්සයද්ද සෝත විඥානයේ විඤ්ඤාණය වෙන ධර්මයද්ද සමිද්දි මෙන්න මෙතන සත්ව හෝ පස්ස යන ප්‍රඥප්තිය වෙනවා. මේ වගේ මේ අටලොස් ධාතු හරහා මේ ස්පර්ශ ආයතන හයම විස්තර කරනවා. ඒකෝර මේ ස්පර්ශ ආයතන හයේ පැවැත්ම විස්තර කළාම අපි දන්නවා තුම්බුමිය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හය පැවැත්ම. මේ ස්පර්ශ ආයතන හයෙන් තොර යමක් මේ තුන් ලෝකේ ආපහු නැහැ. තුන් භූමියම තමයි තව පැත්තකින් ගත්තම මේ ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ. එතකොට ස්පර්ශ ආයතන හයේ පැවැත්ම කියලා කියන්නේ අශුන්‍ය ධර්මයන්ගේ පැවැත්ම සත්පුද්ගල ආත්ම භාවයේ ශුන්‍යතාවයක යුක්තව ඉන්න බෑ මේ තුලින්. ඊට පස්සේ අප්‍රණිති. අප්‍රණිති කියලා කියන්නේ ප්‍රණිති කියලා කියන්නේ ප්‍රාර්ථනා. සතුන් බලාපොරොත්තු. එතකොට මොනවද බලාපොරොත්තු වෙන ධර්මතා? දැන් ප්‍රාර්ථනා කරනකොට අපිට සාමාන්‍යයෙන් අපි ඔකේ රළු පැත්තක් රළු ටිකක් කරලා දන්නේ. මම බුදු මතු බුදු වේවා නැතිනම් දෙවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා අහවල් දේ මට ලැබේවා කියලා හිතන තැනකින් විතරයි අපි ප්‍රණිදි හඳුනාගෙන තියෙන්නේ. තව ප්‍රාර්ථනාව ගැන දන්නවා කියනකොට ප්‍රණිදි වූ ධර්මය මොකද්ද කියන එකේම නෝනේ. දැන් මේ ඇහැ තියාගෙන අප්‍රණිති වෙන්න පුළුවන්ද කියලා බලන්න. කවුරුත් මේ ඇහැ නොදිරාවා කියන අදහසක් නැද්ද? මේ ඇහැ පේනකොට තනින්ම දුර්වල වෙනවට නැති වෙනවට කවුරුත් කැමතිද? තනින් නැති වෙනවට කැමතිද? නොපෙනෙනවා නම් හොඳයි කියන එක ප්‍රණිතියක් නෙමෙයිද? ප්‍රාර්ථනාවක් නෙමෙයිද? මෙතනදී වෙනසකල තියෙන්නේ වචනෙන් කියලා කටින් කියලා හිතෙන් හිතනව තරම් ප්‍රකට නැහැ. මේ ඇහැ නොපෙනී තියෙනවා නම් කැමති නැහැ. ඒ කැමැත්ත ප්‍රාර්ථනාව දැන් නොපෙනී ඒ කියන්නේ ඇහැ හොඳට තියෙනවා නම් කැමතිද නැද්ද? කැමති. ඒ කැමැත්ත ප්‍රාර්ථනාවක් නෙමෙයි. එහෙනම් මේ ඇහැ ප්‍රනිධර්මයක්ද නැද්ද? මේ ඇහැ පරිහරණය කරන කෙනෙකුට මේක වෙනස් වෙනවට අකමැති වෙනස් නොවි කියනකට කැමති කියන කාරණා දෙකෙන් නිදිලා මේක පරිහරණය කරන්න පුළුවන්. එහෙනම් මේ ඇහැ ප්‍රනිදි ධර්මයක්ද නැද්ද? එහෙනම් ප්‍රනිදි කියනකොට දකින්න වෙන මොකුත් අමුතියෙන් ප්‍රාර්ථනා කරප අපි ඔය අර ටික ප්‍රනිදි රළු ටික. ඇහැ දකින්න ප්‍රනිදි ධර්මය. ඇහැ දකින්න ප්‍රනිදි ධර්මය. කන කන් ඇහිම නැති වෙලා යනවට කවුරුත් කැමතිද? වයසට එනකන් හරි කන හොඳට තියෙනවනම් වයසට ගියත් කන හොඳට තියෙනවනම් කියන අදහසක් නැහැ. ඒක බලාපොරොත්තුවක් නෙමෙයිද? ප්‍රණිතියක් නෙමෙයිද? එහෙනම් මේ කන නෙමෙයි මේ ප්‍රාර්ථනාව කියලා දකින්න. අපි හිතාගෙන මේ කන කියන නෑ මේ ප්‍රාර්ථනාව. නාසයේ දිව ශරීරයේ ගන්න මේවා ප්‍රණිත. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේවා ප්‍රණිත. තුන් භූමිය අනුව ගිය ධර්මතා ටික දකින්න මේවා ප්‍රණීත. එතකොට අප්පනිහිත කියන තැනකට යනවා නම් තුනෙන්දි නැති වෙනවා නම් කොතෙන්ද නැති වෙන්නේ? ඇහෙන්න මුදෙන්න ඕනේ. කන, දිව, නාසය, ශරීර මේ ටිකෙන් තමයි මිදෙන්න ඕනේ. මොකද අ අපි දැක්ක ඇහැ යම් තැනකද රූපයද චක්කු විඥානයද චක්කු සම්පස්සයද චක්කු විඥානයේ විඤ්ඤේ ධර්මයද එතන සත්ව හෝ සත්‍යන ප්‍රඥප්තිය වෙයි කියලා තේරෙනවා. අනිතතර තේරෙනවා යම් තැනක සමිද්දි ඇහැ නැද්ද රූපය නැද්ද චක්කු විඥානයද චක්කු සම්පස්සය නැද්ද චක්කු සම්පස්සයෙන් විඤ්ඤේ ධර්මයේ නැද්ද එහි සත්ව හෝ සත්‍ය ප්‍රඥප්තිය නොවේ කියලා තේරෙනවා. ඒ මගේ පෞද්ගලික අදහස් නෙමෙයි ඒ සූත්‍ර බලන්න මම නම් කියන්නේ. එතකොට දැන් ශුන්්‍යත චේතෝ විමුක්තිය ලබන්ත නම් අපිට නිදෙන්න වෙන කොතනින්ද? ඇහැ අතහරින්න ඕනේ රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සේ මේ ටිකෙන්ම අත නිදෙන්න ඕනේ නේ. අත නිදෙන්න නම් ඒත් උතනින්ම නිදෙන්න ඕනේ. අනිමිත්ත මං කියුව ඇහැ නිමිත්ත රූපය නිමිත්ත චක්කු විඥාන නිමිත්ත. එහෙනම් අනිමිත්ත වෙන්න නම් ඇහැ රූප චක්කු විඥාන චක්කු සංපස්සේ මේ ටික නැත්තම් අනිමිත්ත. එතකොට මේ චේතෝ විමුක්ති තුනමේම අර්ථය එක තැනක තියෙනවා. මේ ස්පර්ශ ආයතන හයෙන් නිදීමයි මේ පෙන්වන්නේ. සබ්බ සංකාර අනිත්‍ය යදා පඤ්ඤාය පසති අස නිබ්බෙන්ති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියම් සිය සංස්කාර අනිත්‍ය කියලා බලනවා නම් එදාට දුකේ කලකිරෙනවා. මොකද දුකේ කලකිරුනහම වෙන්නේ මොකද? දුකේ නොයැලෙනවා, දුකේ නොයැලෙන දුකෙන් මිදෙනවා. එහෙනම් ඒ නිදීමයි අකෝපිත විමුක්තිය දුකෙන් නිදීම. ඇහැ කියන්නේ දුක. රූපය කියන්නේ දුක. චක්කු විඥාන කියන්නේ දුක. දුකේ මිදීමක් ඕනේ. එහෙනම් සිටියෙන් ගත්තාම මේ ශාසනය හරය තමයි අර්ථය තමයි මොකද්ද මේ ස්පර්ශ ආයතන හයෙම මිදීමක් තියෙනවනේ. සාපතෙන් කියලා තින්නේ ඒක. අටලොස් 17 මිදීමක් තියෙනවනේ. දොළොස් ආයතනයගේ මිදීමක් තියෙනවනේ. මේ පංච උපාදානස්කන්ධයගේ මිදීමක් තියෙනවනේ. තව පැත්තෙන් ගත්තාම ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා කියන මේ හතර ඉරියව්ව ලෝකේ. හතර ඉරියව්ව තමයි දුක. පුද්ගලයා පණවන්න පුළුවන් හතර ඉරියව්ව. දැන් මම ඉඳගෙන ඉන්නේ කියලා පැනවෙන්නේ නැහැ. හිතේ හිතේ මම හිටගෙන ඉන්නේ කියලා පණවන්න පුළුවන්. ඔය ඉරියව් හතර නැති වුණොත් පුද්ගලයා පණවන්න පුළුවන්. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්ව හතර ඉරියව්වේ යම් කිසි කෙනෙක් මිදුණා. නමුත් ලෝකෙට මේක තේරුම් කරගන්න අමාරුයි. මොකද ලෝකයේ කියලා කියන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්. හතර ඉරියව්වේ මිදලා ජීවත් වෙන තැන ගැන කතා කරුවොත් ලෝකය පිළිගන්නේ නැහැ. ඒක පිළිගත්තොත් තමයි පුදුමයි මොකද? ලෝකෙට අයිති නැති තැනක දෙයක් කියනකොට ලෝකෙ කෙනෙකුට තේරුණොත් තමයි පුදුමයි. තේරෙනවා කියලා කියන්නේ එහෙනම් එයාට ලෝකෙන් ඈතර නුවණක් තියෙනවා ලෝකෝත්තර නුවණක් තියෙනවා කියන්නේ. එහෙම නැහැ කියලා කියන්නේ එයාට ලෝකෝත්තර නුවණක් නැහැ ලෝකේ නුවණක් විතරයි තියෙන්නේ. හොඳට දකින්න ඕනේ ඉඳගෙන ඉන්න ඉරියව්ව හිටගෙන ඉන්න ඉරියව්ව නිදාගෙන ඉන්න ඉරියව්ව ඇවිදිනවා කියන ඉරියව්ව මේක ලෝකේ මේ හතර ඉරියව්වම මෙදෙන්න ඕනේ විප්පමුත්තස්ස සබ්බදී සියලු තැනම උඩ යට සරස කිසිම තැනක් ඈත මෙහෙම දස දිසාවක් නැහැ මේ මනස ඒ තැනකට යනකම් යන්න ඕනේ මේ අකුක්කෝ චේතුෙන් පිටින් තැනට එනකොට මෙතනදී තියෙන සුවිශේෂී සිද්ධිය තමයි ඇහි මිදීම පනවන්නේ මරණයෙන් පස්සේ. මේ කාගෙන කතා කරන එක දැනට තේරෙයි ගැඹුරු වගේ නමුත් මම පැහැදිලි කරලා දෙන්නම්. මරණයෙන් පස්සේ මිදීමක් නම් අපිට මේ ශාසනයේ දෙවෙන්න ඕනේ නැහැ. ඒ වෙන ශාසනවල කියනවනේ මරණයෙන් පස්සේ මේ නිදෙනවා දෙවියෝ ගාවට ගියම ස්ථිරයි කියලා. කවුද දන්නේ ඒවත් හරිද කියලා. නමුත් මේ ශාසනයේ විශේෂ ගුණ ටිකක් තියෙන ධර්ම. සම්දිත්තිකයි, අකාලිකයි, ඒහිපස්තිකයි. සම්දිත්තිකයි කියලා කියන්නේ මෙලෝදීම දකින්න පුළුවන්. ඒහිපස්තිකයි මෙහෙ එන්න ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්. අකාලිකයි, කල් නොවේවා විපාක දෙනවා කියලා ගුණ ටිකක් තියෙනවා මේ පාඩේ. එහෙනම් දුක තියෙන වෙලාවටයි දුකෙන් මිදෙන්න ඕනේ මිසක දුක් විඳින වෙලාවට දුක දුක විඳලා පස්සේ ලැබෙන මිදීමක් පළකොටු. ජීවත්ව ඉන්නකොට දුකෙන් මිදෙන්න ඕන මිසක මරණයෙන් පස්සේ කවුද දන්නේ ලැබෙන්නේ නැද්ද? එහෙම එකක් නෙමෙයි මේ ශාසනය. මෙතනදී මේ ශාසනය කියන වටිනාම දේ තමයි මේ බුදුරජාණන් මම ඉස්සලා නිමිති කියලා පෙන්වුව යමක් තිබුණා නම් ප්‍රණී ප්‍රණිති කියලා පෙන්වපු යමක් වෙනම් ඔය ටිකෙන් මිදෙන්න පෙන්වන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි. ඕවා ටික නම් දුක. ඔය දුකෙන් මිදීම පෙන්වන්නේ මේ ජීවිතේම. ඇහැ පරිහරණය කරන්න ඇහෙන් මිදිලා. රූපය පරිහරණය කරන රූපෙ මිදිලා. ඥාන දර්ශනය ගැන කියන්නේ. එහෙම නැතුව ඇහැ කන දිව නාසය ආදී ඉන්ද්‍රිය ටික වහලා දාලා හිතිනුත් හිත බව අරමුණු කරනකොට අපිට මේව මුකුත් දන්නේ ශුන්‍යතාවයක් තේරෙන්නේ. මෙහෙම තැනකින් ශුන්‍යතාවයක් පනවනවා නම් ඕන කෙනෙකුට ඔක පනවන්න පුළුවන් ඒ තරම් අමාරු නෑ. නමුත් ඇහැ පරිහරණය කරගෙන ඉන්න එහෙන් මිදෙනවා කියන ධර්මතාවයක් තියෙනවා මේක ලෝකේ තමයි. එතකොට මට වැඩි මතක් කරන්න ඕනේ හොඳට තේරුම් කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දුක පෙන්නලා දුක ඇතිවෙන්න හේතු ටිකක් පෙන්නලා ඒ හේතුව නැති කළාම දුක නැති වෙනවා කියලා දුක්ඛ නිරෝධියත් පෙන්වලා දුක්ඛ නිරෝධයට ප්‍රතිපදාවකුත් පෙන්වන්නට පාත් දුක පෙන්වලා දුක ඇතිවීමේ හේතුවත් පෙන්වලා දුක නැති තැනත් පෙන්වලා ඒ දුක නැති තැනට සාක්ෂාත් කරගන්න ප්‍රතිපදාවකුත් පෙන්වුවාම මේ ප්‍රතිපදාව වැඩුවොත් ඒ දුක්ඛ නිරෝධය මේ ජීවිතේදීම ලැබෙන්න ඕන එකක් මිසක අද ප්‍රතිපදාවට දුක්ඛ නිරෝධය මරණයෙන් පස්සේ ලැබෙන එකක් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපි මේ ශාසනයට ආවේ. එතකොට දුකේ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩන්නයි අපි යෝනේ. දුක්ඛ නිරෝධයට යන්නයි යන්නේ. මේ අකුප්පෝ චේතෝ විමුක්තිය කියලා සාපතේ කියමුකද මේ දුක්ඛ නිරෝධයට තව නමක්. දුක කියලා කිව්වේ කොතෙන්ද? ජාතික දුක්ඛ, ජරාපි දුක්ඛ කියලා විස්තර කරන සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධය කියන්නේ කොතෙන්ද? කැටි කරලා කැටි කරලා ගන්න මම ඉස්සලා කිව්ව ඔක්කොම ටික පංච උපාදානස්කන්ධ. තාපයෙන් ගත්තාම කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියන තුන් භූමියම තියෙන ඔක්කොම ස්කන්ධය පංච උපාදානස්කන්ධයයි. තුන් භූමිය අනුව තියෙන ගියේ මම එහෙම ගත්තේ මොකද ඒ භූමිය ඇතුලේ සිත් වෙනස් වෙනස් තියෙනවා. කුසල සිත් තියෙනවා, අකුසල සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා, විපාක සිත් තියෙනවා මේ වගේ තියෙනවා. නමුත් කුසල කිව්වත්, අකුසල කිව්වත්, ක්‍රියා කිව්වත්, විපාක කිව්වත් මොන විදිහට පැවතුණත් ඔක්කොම සිත් ඔක්කොම පංච උපාදාන තමයි. එතකොට ඒ ටික තමයි දුක. ඔය ඔක්කොම ටික ඇතුළේ තියෙන්නේ අවිද්‍යාව තණ්හා කියන හේතු. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යඩුවාම මේ දුක නිරුද්ධ කරන්න දුක්ඛ නිරෝධයකට මගයි මේ ටික තියෙන්නේ මේ ටික කළා අවසානයේදී මේ ටිකේ නිරෝධය ලැබෙන්න ඕන. ඒ ටික තමයි මම ඔය අනිමිත් අපහිත ශුන්‍යත කියන තැන නාපා ලංකලේ නිමිති කියන්නේ මේවා. ප්‍රෙන්දි කියන්නේ මේවා. අහුඤ්‍ය ධර්ම කියන්නේ මේවා. මේ දුක්ඛ සත්‍යයට තව දුක්ඛ සත්‍යයට තව නමක් තමයි මොකද? සනිදි ධර්ම. දුක්ඛ සත්‍යයට තව නමක් තමයි නිමිති ධර්ම. මොකද මේ දේව මේ මේකම තමයි ආපහු අපිට නිමිති වෙන්නේ. මේක තමයි ආපහු කර්ම වෙන්නේ. එතකොට දැන් අපි එතකොට මිදෙන්න ඕනේ කොතනින්ද? මේ ශාසනය හරය නැත්නම් අරටුව තමයි පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදෙන්න කියන කිනතන. ওই වචන ඔක්කොම කෙටි කරලා ගත්තේ පංච උපාදාන ස්කන්ධයට වෙන පర్యాయ වචන ඔක්කොම. කෙටියෙන් ගත්තාම පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදීමයි මේ ශාසනය හරය. එනකා. පංච උපාදාන ස්කන්ධය දුකෙන් මිදීමයි මේ ශාසනය හරය කියන්නේ. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධ දුක කියනකොට මේක තමයි මම මතක් කරන්නේ හැමදාම ලෝකෙ කියලා. මේක ඇතුලෙන් කිසිම කෙනෙකුට කවදාවත්ම යන්න පුළුවන් විදිහ නෙමෙයි මේක තියෙන්නේ හැදිලා. පංච උපාදානස්කන්ධ ලෝකයේ කියන එක හැදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට bitter කටුවක් ඇතුලේ ඉන්න කෙනෙක් වගේ. කෝෂයක් ඇතුලේ ඉන්නේ. bitter කටුවක් ඇතුලේ ඉපදිලා කටු ඇතුළේම ජීවත් වෙලා කටු ඇතුළේ මැරෙන කෙනෙක් ගත්තාම කවදාවත්ම මේ ඉන්නේ විතර කටුවක් ඇතුළේ නේද කියලා දන්නේ. දැනගන්න ඉඩක් විතර කටුවක් ඇතුළේ ඉන්නේ කියන එක දැනගන්න නම් එයාට එළියක් ගැන දැනුම තියෙනවා. කටුවෙන් පිටක් ගැන දැනුමක් තිබුණොත් තමයි ඇතුළේ ඉන්නේ කියන එක තේරෙන්නේ. ඇතුළේ ඉන්නේ කියන එක තේරුනොත් තමයි එළියක් ගැන හොයන්නේ. නමුත් ලේසි නෑ එහෙම එකක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ බොහෝම දුර්ලභයි කියලා අපි වචන කතා කරනවා. මොකක්ද මේ දුර්ලභකම කියලා බැලුවොත් මොන විතර කතියෙම උපදිලා කතියෙම ජීවත් වෙලා කතියෙම මැරෙන ලෝකයක් තුල කතියෙම උපදිලා ජීවත් වෙන මම මේ ඉන්නේ කටුවක් ඇතුළේ නේද කියලා තනියම හිතුණා. තනියම හිතලා කටුව පලාගෙන එළියට ආවා. ඒක හිතන්නවත් තරම් මේක යන්නේ ඒ වගේ සිද්ධියක්. ඒ වගේ මේ පංච උපාදාන ස්කන්ධයකම ඉපදලා පංච උපාදාන ස්කන්ධයකම පරිහරණය කළ පංච උපාදාන ස්කන්ධයක්ම නැරෙන මට්ටම තමයි දුක. තාත්තකෙන් ඇහත් එක්කම ඉපදලා. ඒ කියන්නේ අපේ ඉපදීම කියන්නේ ඇහි ඉපදීම. ඇහත් අපේ ජීවත් වීම කියන්නේ ඇහි පැවැත්ම. අපි නැරෙනවා කියන්නේ ඇහි ඉඳීම. ඇහත් එක්කම ඉපදලා ජීවත් වෙලා මිය යන මේ ලෝකේට ඇහෙන් පිටේ ධර්මයක් කියපුවොත් තමයි බුදු. එහෙම වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ තුන් භූමියම පෙන්වන සංකීර්ණ පංච පාදානස්කන්ධ දුක්ඛ පංච පාදානස්කන්ධයේ දුකයි නම් මේ තුන් භූමියම දුකයි කියන එක කිව්වා. හරියට මේ මම කියන්නේ විශාල ගිනි ගොඩක් ගහලා ගිනි ගොඩ ඇතුලේ කවුරු හරි ඉන්නවා දෙන්නේ එක්කෙනෙක් අත් දෙක බැඳගෙන ඉන්නවා නොපිච්චෙන්න කියලා උත්සාහයක් නෑ. ඒත් එයාව පිච්චෙනවා ගිනි ගොඩ ඇතුලේනේ. කෙනෙක් ගිනි ගොඩ ඇතුලේ මේ පැත්තට මේ පැත්තට පැන පැන ඉන්නවා. ඒත් පිච්චෙනවා මොකද උත්සාහව නොපිච්චෙන්න කියලා උත්සාහවත් වුණොත් ගිනි ගොඩ ඇතුලේනේ. ඒ වගේ මේ ලෝකේ මේ පංච උපාදාන ස්කන්ධය ඇතුලේ සමහර කෙනෙක් දුකෙන් මිදෙන්න කියලා කිසි වුණා නැහැ කාලා බුල ඔය ඉන්නේ. නමුත් එයා ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරනවා, ජරාවට පත් වෙනවා. තව කෙනෙක් පංච උපාදාන ස්කන්ධ දුක ඇතුලේ දුකෙන් මිදෙන්න කියලා උත්සාහවත් වෙනවා. අර ගිනිගොඩ ඇතුලේ හැට මෙහෙට පැනපැන ඉන්නේ. ඇහැ අනිත්‍ය, රූපය අනිත්‍ය, චක්ඛු විඥාන අනිත්‍ය කියලා මෙහෙම හිතනවා, මේ විදිහ උපාය කරනවා. නමුත් එයා යම් කිසි කෙනෙක් මේ ගිනි ගොඩෙන් එළියට ගියොත් විතරයි නොපිච්චෙන්න පුළුවන්. ගිනි ගොඩ ඇතුලේ ඉඳගෙන නම් කවදාවත් නොපිච්චෙන්න පුළුවන්. ගිනි ගොඩෙන් එළියට ගියොත් විතරයි නොපිච්චෙන්න පුළුවන්. එහෙනම් ඒකයි බුදුරජාණන්ගේ මේ අපොප්පේ චේතනික කියලා කිව්ව ගිනි ගොඩෙන් එළියට යෑමයි මෙතන. මෙච්චරයි දුක නැති වෙන්න පුළුවන්. ඇහැ පරිහරණය කරන්නේ රූපේ දකුණන්නේ පරිහරණය කරන්නේ දුක නැතුව ඉන්නවා කියන එකක් ඇහැ රූප චක්කු විඥාන කියන මේ ටික දුක ඕකට තියෙනවා සංයුක්ත නිකායේ හතරවෙනි පාණ්ඩේ ආදිත්ත පරයය සූත්‍රය ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්බම්බිකේ ආදිත්ත මහණෙනි මේ සියල්ල ඇවිල්ලා ගන්නාලාදී කේන ආදිත්ත කුමකින් ඇවිල්ලා ගන්නාලාදී ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාස උපායාසයෙන් අවිල ගන්නවලු සියල්ල අවිල ගන්නවලදී මොකකින්ද අවිලගෙන තියෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාසයෙන් රාග දේශ මොහයන් අවිල ගන්නවලදී එතකොට ඒ මොකද ඇහැ ඇවිලගෙන රූපේ චක්කුණයෙන් දැන් මේවා වෙන වෙනම කියන්න ඕනේ. කියන්නේ මහා ගිනි ගොඩක් ඇතුළට යකඩ ගෝල යකඩ කෑලි ගානවා සිය ගණනවා ලක්ෂ ගණන ලොරියක් පිටින් ගෙනලක් බාන දැන් ඉතින් ඒක අල්ලා බලන්න ඕනේ මේකත් නිවිලද මේකත් ප්‍රශ්නද කියලා ඔක්කොම රත් වෙලා තියෙන්නේ කියලා තනි වචනකින් කියන්න පුළුවන් ඇයි කිනුගොඩ ඇතුලේ තියෙන නම් තියෙන ඔක්කොම රත් වෙලා කියනක තනි වචන කියන්නේ ඒ වගේ බුදුරජාණන්සේ කෙටි උත්තරය තියෙන සබ්බම් වික්ඛවා දිත්ත මහණ සියල්ල විල ගන්නවා කියලා පෙන්වන්නේ මොකේද අටලොස් ධාතුවේ තුන් ලෝකෙට මේ ටික කරන සියල්ල ඇවිල්ලා ගන්නවා. ඇදිලිච්ච දෙයක් ඇතුලේ සිසිල් බවක් බලාපොරොත්තු වෙන්න එපා. දැවෙන දෙයක් ඇතුලේ නොදැවී ඉන්න බලන්න එපා. ලැබෙන්නේ කවදාද? ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේම කිසිම දෙයක් ඇතුලේ විනිගත් දෙයක් ඇතුලේ සිසිල් බව හොයන්න තරම් මේ ලෝකය මෝඩ වෙලා අනුකම්පාවෙන්ම මේ අයට කිසිලෙස කියන තැන හොයලා දෙන්න ඕනේ කියන අදහස. ඉතින් මේ ඇවිල්ලා තමයි ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ දුක. ඒ කියන්නේ ඇවිලිච්ච ටික දෙන්නේ. මෙන්න මේ මේ හේතු ටිකනේ මේක ඇවිල්ලා තියෙන කියලා දෙන්නේ. ඊට පස්සේ බින්දර නැත්තේ ඇවිල්ලා නැත්තේ කොතනද කියලා දෙන්නේ. එතෙන් යන මාර්ගය දෙන්නේ. ඔය ටික තියෙන එකතුවක්. දුක දුක ඇතිවීමක් වෙනවා. දුක නැති තැනත් ඒක ගැන මගක් වෙනවා. එතකොට මේ ශාසනයේ අරටුව කියලා කිව්වේ හරය කියලා කිව්වේ මේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදිච්ච තැන මේ ජරා මරණ දුකෙන් මිදිච්ච තැන අජරාමර බවක් කියනවා නම් අන්න එතන අජරාමර බව ඔතෙන්ට කියනවා සෝපදිසේච නිබ්බාන කාම ස්කන්ධ පරිහරණය තියෙද්දී දුකේ කොටසක් නිවලා නැහැ. දුකේ කොටසක් නිරුද්ධ වෙනවා. අපිට කරන්න තියෙන්නේ සම්පූර්ණ නිවන සඳහා යමක් කරන්න බෑ අපිට. අපිට පුළුවන් මිදීම සඳහා යමක් කරන්න. මිදුණු කෙනා පිරිනිවෙනවා. අපිට නිවන නිවන දක්වා මුකුත් කරන්න බෑ. නිවන දකින්න අපිට හදන්න බෑ, නිවන ගන්න බෑ. අපිට පුළුවන් උපාදාන කර නොගෙනයි. නැචකින්ච ලෝකේ උපාදිත. ලෝකෙ විතරක් උපාදාන කර නොගෙන මිදෙන්න පුළුවන්. උපාදාන නොවීමෙන් මිදෙන්න පුළුවන්. එතකොට කියනවා අනුපාදා විමුක්තං කියලා. උපාදාන වශයෙන් නොගෙන මිදුණා. මිදුණු කෙනා පිරිණි වෙනවා. මිදුණු කෙනා ඒකාන්තයෙන් පිරිනොම් පානවා. ඇලුණු කෙනා පිරිනොම් පාන්නේ ඇලිච්ච තැනට යනවා. මිදුණු කෙනා ඇලිලා නැහැ කොහොම ලෝකෙ කිසිම තැනක. එයා එතකොට දැන් අපිට තේරුම් කරගන්න ඕනේ මේ ශාසනයට ආවහම ආවි මොකක් සඳහාද? මොකක් සඳහාද? දුකේ නිරෝධයක් බලාපොරොත්තු දුකනේ මේ ලෝකෙට තියෙන ප්‍රශ්නේ. හැම දෙයකටම තියෙන ප්‍රශ්නේ දුකනේ. මේ දුක නැති තැන ලැබෙන්න ඕන. ඒ දුක නැති තැන උපදවාගෙන ඉන්න කෙනාට ඉන්න තැනට කියන නම් ටිකක් තමයි දුක නැති තැනට ඇවිල්ලා ඉන්න තැනට කියන තව ටිකක් නම් ටිකක් තමයි අනිමිත්‍ය ශුන්‍යත අපනිත ජීවත් වෙනවා අපි කොහොම රහතන් වහන්සේ නමක් කියලා අපි කියනවනේ ඒ ජීවිතයේ මට්ටම එතකොට ඔතෙන්ට තමයි යන්නේ හැබැයි ওই ටික නිවන නෙමෙයි. ඒ කියන්නේ කිසිම ස්කන්ධ සංකත මුකුත්ම නැති ශුන්‍යතාවයකින් දකින්න එපා. මොකද විමුක්තිය සංකතයි. මේ විමුක්තිය සංකත වසංකතයි. අනිමිත් අපනේ හිත ශුන්්‍යත කියන්නේ නිවනට තව නමක් කියන එකෙන් කියන්නේ මෙතෙන්ට ආපු කෙනා පිරිනිවෙනවා කියන අර්ථයකින් මිසක මේක නිවනයි කියන අර්ථයකින් නෙමෙයි. අපි කතා කරන අනිමිත් අපහිත ශුන්්‍යත කියන්නේ නිවන කියන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ તો ඔය ධර්මතා ඕක විමුක්තිය. අනිමිත් චේතෝ විමුක්තිය, ශුන්්‍යත චේතෝ විමුක්තිය, අපහිත චේතෝ විමුක්තිය. නිදීම. එතකොට මහන්නේ විමුක්තිය සත්‍ය සහිතයයි කියන්නේ. සත්‍ය රහිතයයි නොකියන. මහන්නේ විමුක්තිය මොකද ප්‍රත්‍ය? නොඇලීම. මහන්නේ නොඇලීම සත්‍ය සහිතයයි කියන්නේ. සත්‍ය රහිතයයි නොකියන. නොඇලීමේ ප්‍රත්‍ය මොකද? කලකිරීම. කලකිරීම ප්‍රත්‍ය සහිතයයි කියන ප්‍රත්‍ය රහිතයයි නොකියන. කලකිරීම ප්‍රත්‍ය මොකද? ඇත්ත ඇහිටි දැකීම. ඇත්ත දැකීමට සත්‍ය සහිතයි. මොකද්ද ප්‍රත්‍ය? සමාධිය සමාධිය ප්‍රත්‍ය සහිතයි. මොකද්ද? සුඛේ සුඛේ ප්‍රත්‍ය සහිතයි. මොකද්ද? පස්සද්ධිය පස්සද්ධිය ප්‍රත්‍ය සහිතයි. මොකද්ද ප්‍රීතිය? ප්‍රීතිය ප්‍රත්‍ය සහිතයි. මොකද්ද ප්‍රමෝදය? ප්‍රමෝදය ප්‍රත්‍ය සහිතයි. මොකද්ද? දුක. මොකද දුක ගැන සම්මර්ෂණය කළ කළ තමයි ගන්නේ. මාය දුක ප්‍රත්‍ය සහිතයි. මොකද ජාති, ජාතිය ප්‍රත්‍ය සහිතයි. භවයේ බුදුරජාණන් ජරගෙන අවිද්‍යාව දක්වන්නේ. අවිද්‍යාවච්ච සංකාර සංකාරච්ච විඥාන නාම රූප කලාවචන පස්ස වේදනා සංහා උපාදාන භව ජාති චරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුක හේතුව ප්‍රමෝදය ප්‍රමෝදය නිසා සීතිය සීතිය නිසා පසන්ති පසන්ති නිසා සත්‍ය සත්‍ය නිසා සමාධි සමාධි නිසා ඇති දැකීම ඇති දැකීම නිසා කලකිරීම කලකිරීම නිසා මෙලෙන් මෙලෙන් නිසා විමුක්තිය කියලා මේ විදිහට කළා. ඒතර විමුක්තිය කියන එක සංකල්පද අසංකල්පද? සත්‍ය සත්‍ය සමුප්පන්න ධර්මයක්ද නැද්ද? විමුක්තියට ප්‍රත්‍යක් තියෙනවානේ. මොකද්ද ප්‍රත්‍යය? නැයි. එතකොට ප්‍රත්‍ය සත්‍ය තමයි මොකද්ද? නැලින්ද? සත්‍ය සමුප්පන්නද? නෙවි. සත්‍ය සමුප්පන්න. එතකොට ඉතින් මම කියන්නේ මොකද වර්තමානයේදී විමුක්තිය කියන්නේ පටලගෙන මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි. ඒ කියන්නේ මම නිදිලා ඉන්න ඕනේ ටික බුදුරජාණන් වහන්සේ පෙන්න මම තේින්දි හැම ස්කන්ධයක්ම අතහැරෙන්න ඕනේ කියන සිද්ධියක් නැහැ. අප්‍රියාපන්න භූමිය කියලා යමක් තියෙන ඒ මට්ටමක තමයි ජීවත් වෙලා මේ ටික අතහරින්න තියෙන්නේ. හරි එතකොට දැන් ඔකෙන් තියෙන්නේ අන්තිමට ගත්තාම සාරය උපමා කළාම මේ ශාසනයේ සාරය තමයි අපි තාපති කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා. දුක දැකලා දුක ඇතිවීම හේතුව දැකලා මේ හේතුව නිසා දුක හටගන්න මේ දුක හටගන්න මේ හේතුන් කියලා දැකලා දුක එපා නිසා ඒ හේතුව නැතිවීමෙන් ලබන ඵලය ලැබීම සඳහා මාර්ගය දැනග උත්සාහවත් වෙනවා. එතකොට අපිට තියෙන්නේ මේ ශාසනයේ තියෙන හරය කියනකොට ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ හරය නැත්නම් අරටුව තමයි මේ තුන් භූමියෙන්ම මිදෙන තැන ජරා මරණයන්ගේ මිදෙන තැනට ලෝක කිසිවක් උපාදාන නොකොට මිදෙන තැනට යා යුතුයි කියන ඉලක්කය ගන්න. ඊට පස්සේ දැනිය යුතුයි අපි කොහොමද ඒක කරන්නේ කියන්නේ. දැන් ඉස්සෙල්ලාම අපිට ඕනේ ඵලෙ. ඉස්ලාම දැනගන්න මෙතන ඉඳගෙන යා යුත්තේ කොහෙද කොළඹ. මොකද හැම වෙලාවෙම ඵලයට සාපේක්ෂ මාර්ගය තියෙනවා. මට ඕනේ අනුරාධපුරයට යන්නද නුවරට යන්නද කොළඹට යන්නද කියන එකට සාපේක්ෂවයි මාර්ගය කියන එක. මොනවා හරි මාර්ගයේ ගියාම කොහොම හරි මාර්ගයේ ගියාම කොළඹ යනවා කියලා එකක් නැහැ. ඒ වගේ ඉස්ලාම අපිට ලැබෙන්න ඕනේ අර්ථය මොකද්ද? නිදෙන්න ඕනේ තැන. අර්ථයදී ඊට පස්සේ එතෙන්ට අදාළ විදිහට මාර්ගය ගොනුනේ. මොකද මනුස්සයෙක් වෙන්න සීල සමාධි ප්‍රශ්න. දෙවියෙක් වෙන්න සීල සමාධි ප්‍රශ්න. රූපී ප්‍රශ්නෙක් වෙන්න සීල සමාධි ප්‍රශ්න. අරූපී ප්‍රශ්නෙක් වෙන්න සීල සමාධි ප්‍රශ්න. නිවන් දකින්න සීල සමාධි ප්‍රශ්න. සීල සමාධි ප්‍රශ්නා වැඩුවා කියලා නිවන් දකින්නේ නැහැ. එතකොට ඉස්සෙල්ලා තියෙන විමුක්තිය නැත්තම් නිවන නිවනට අනුව මාර්ගය වුණොත් තමයි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා. මට ඕනේ භ්‍රම ලෝකෙට නම් යන්න මේ සීලය, සමාධිය, ප්‍රඥාව කියලා තුන හසුරවන්න ඕනේ මට්ටමක් වෙන මෙතෙන්ට යන්න. මට ඕනේ අරූපී භ්‍රම ලෝකෙට යන්න නම් මම සීල් රකින්න ඕනේ, සමාධි වඩන්න ඕනේ, ඥාන දර්ශනය ඇති කරගන්න ඕනේ. ඒ මට්ටමක් තියෙනවා. මට ඕනේ දුකෙන් නිදහස් වෙන නිවන් දකින්න නම් සීලය පිළිපදන්න ඕන, සමාධි වඩන්න ඕන, ඥාන දර්ශනය ගන්න ඕනේ මම ඒ ඒ ඉලක්ක කරගෙන. ඒ නිසායි එහෙම නැතුව සීල පිහිටලා සීලයක පිහිටලා හිත වඩ වඩ නිවන් දකින්නයි කියලා ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ. මොකක් නිසාද හැම වෙලේම මග්ගංග පරිහාපන්න වෙන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨි සංකප්ප වාචා කමද දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක නැතිතම දැකලා අහු ප්‍රතිපදාවක් වෙනවා නේද? අන්න එසේම උපන්න සීල සමාධි ප්‍රඥාව ඒ සීලේ මග්ගංග පරිවපන්න. මාර්ග අංග කියලා කියන සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන මේ අංග අට අනුවගේ සීලයක් වෙන්නේ. ඒ විදිහට. එහෙම වුණාමයි අපිට මේ ත්‍රි ශික්ෂාව කියන මෙතනට යන්නේ. ඔන්න දැන් පිටියෙන් ගණ්ඩ තව පැත්තකින් මේ ශාසනයේ අරටුව තමයි තුන් ලෝකෙන්ම මිදීම. තුන් භවයෙන්ම මිදී සිටන. මිදලා ඉන්නේ නැහැ. එතන තමයි දුකන. තව පැත්තකින් ගත්තොත් හතර ඉරියව්වෙන් මිදලා ඉන්න කියන එක හිතා ගන්න. හතර ඉරියව්වෙන්ම මිදිච්ච තැනකට යන්නයි මේ හතර ඉරියව්වෙන් මිදි දැනකට ගුවන් මොකද අරූපී මට්ටමට යනකොට මිදෙන හතරේ ඉතින් නමුත් ගත්ත හැකි ඥාන දර්ශනයේ එක මේ සාසන මේ මොනතර තමයි අර දැන් අපි බලන්න ඕනේ කොහොමද අපි මිදෙන්නේ තුන් භූමියෙන් තුන් ලෝකෙන් මිදෙන්නේ ඇහෙන් මිදෙන්නේ රූපෙන් මිදෙන්නේ චක්කුඥානෙන් මිදෙන්නේ කොහොමද අපි කියන කාරණාව ඊළඟට අපි තේරුම් කරගන්න ඕනේ. ඒ ටිකට තමයි අපි අර මතක් කරන්නේ හැම වෙලාවෙම ලෝකේ මට්ටම තමයි අපිට යමක් පේනකොට ඉදිරියෙන් තියෙන දේ පේනවා හේන දේ ඉදිරියෙන් තියෙන්නේ කියන මට්ටම තමයි ලෝකේ හිතන්නේ. ලෝකේ කියන්නේ දැන් මේ ඉදිරියෙන් ඉන්න අයයි මට පේන්නේ මට පේන අයයි මේ ඉන්නේ කියන මට්ටම තමයි බුදුරජාණන් වහන්සේ කියපු නිසා නෙමෙයි. අපි අපේ ඇහි මට්ටමක අපි දකින්නේ. අපිට ලෝකෙ පේන්නේ ලෝකෙ කෙනෙකුට පේන්නේ කොහොමද? මේ පේන පවතින දේ පෙනෙන්නේ පෙනෙන දේ පවතින කියලා. අපිට මේ යමක් පේනවා නම් ඔය පේන්න තියෙන දේ තියෙන දේ තේන දේ තියෙන දේ තියෙන දේ තියෙන දේ කියන්නේ මේ ඉදිරියෙන් ඉන්නේ මට ඉන්න කෙනයි මට පේන්නේ. එහෙම පේන්නේ මෙතන කෙනෙක් එහෙම ඉන්න නිසා. කියන මට්ටමනේ අපිට තියෙන්නේ. නමුත් සම්මා දිට්ඨි නිවැරදි දැකීම ගත්තාම ඔයිට වඩා වෙනස් වෙනවා. ඊට වඩා වෙනස් වෙන එකට තමයි මම මතක් කරන්නේ. ඒක අනිත් පැත්තට යන්න ඕනේ. අපිට යමක් පෙනෙනවා නම් පෙනෙන දේ අනිකක් පවතින දේ අනිකක්. පවතින දේ නෙමෙයි පෙනෙන්නේ පෙනෙන දේ නෙමෙයි පවතින කියලා දෙක දෙකට මාරු වෙනවා. ඔකට මම අර කියනවා දැන් නිරුංගව දිහා බලනකොට අපිට ජලය වගේ පේනවා. ජලය වගේ පෙවුනට අපි නුවණ අරගෙන යනවා ජලය වගේ පෙවුනට තියෙන්නේ මිරිඟුව. පවතින්නේ මිරිඟුව පේන්නේ ජලය වගේ. පේන දේ තියනවා නෙමෙයි. එතකොට තියෙන දේ නෙමෙයි පේන්නේ. අපි අන්න ඒ වගේ මේ මිරිඟුව දැන් තිරසංගත හොතාට වෙන්නේ නිරුංග දිහා බලනකොට එයාටත් අපිට වගේමයි පේන්නේ. නමුත් එයා හිතනවා මේ ජලය වගේ පේනවනම් පේන දේ තමයි තියෙන්නේ, ඒතර තියෙන දේ පේන්නේ කියලා. එයාට ජලය වගේ පේනකොට පේන දේ තියෙනකොට ඒක හොයාගෙන නොදුවා ඉන්නේ දුවා. එයා පේන දෙයමයි තියෙන්නේ, තියෙන දෙයමයි පේන්නේ කියලා දකින නිසා. අපි ඒ අරමුණේදී ජලයේ වගේ පෙවුනට තියෙන්නේ මිදින්ගුව. පේන දේ අනිකක් තියෙන දේ අනිකක් කියලා දෙපැත්ත දන්න හින්දා දුවන්නේ. ඔන්න ඔය දැක්ම අපිට ආවොත් ලෝකයා පේන දේ තියෙන්නේ තියෙන දේ පේන්නේ කියලා දකින හින්දායි මේ පේන දේ ගන්න අත දාන්නේ. නමුත් අපි නුවණ අරගෙන යන්න ඕනේ මේ පේන දේ අපිට යමක් කියනවා නම් පේන දේ නෙමෙයි කියන්නේ කියන දේ නෙමෙයි කියන්නේ. එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. මොකද ඒකට හේතුව ඒක තමයි අපි යම් කිසි කෙනෙක් ඉපදුනා කියලා කියන්නේ මේ ඉපදුනා කියලා කියන්නේ මේ විඥානයේ මෞකසක බීජ කලයකට දැකලා මේ කියන්නේ සතර මහා ධාතු රූපයක් අවිඥානික වෙනවා එතකොට මේ විඥානයේ වස්තු රූපයේ ඇතුලේ තියෙනවා කොට ඔකට වෙන අපි කියන භවංගතිත කියලා මේ මුළු කයම සංඥානක වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගන්න ධර්මයේ පෙන්වන්නේ මකුළුවේ දැල බැඳලා දැල මැද්දට වෙලා ඉන්නවා. දැලේ කොයි කෙරවලකට හරි සතෙක් පැටලුනොත් න්යායට දැනෙනවා. නැදෙන්න කියලා. ඊට පස්සේ ගිහිල්ලා බුදුර අනුභව කරනවා. ඒ වගේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි හිත මේ දැල බැඳා දැඳ දැඳා වගේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ටිකේ ප්‍රසාද ටික හදලා නැදට වෙලා ඉන්නේ. භවාංග හිත කියලා කියන්නේ අපි. එතකොට දැන් මේ දැලට මොකෙක් හරි පැටලෙනවා වගේ බාහිර රූප, ශබ්ද, ගන්ධ මොනවා හරි අරමුණක් මේ ආයතනයට ගැටුණාම ඔන්න හිතට හිතට දැනෙනකොට ඒ දැනගත්ත අරමුණට අනුව හිත මෙහෙवला තමයි ලෝකේ අපි දකින්නේ. ඒක දැන් මෙතන තියෙන දේ තමයි ඇහැ කන දිව ශරීරය කියන ආයතන 6 දකින්න හිතේ සම්බන්ධයකින් තොරව ඇහැ දකින්න එපා. ඒ කියන්නේ ඇහැ කියනකොට කෙලින්ම මනෝ ධාතුවත් එක්ක කියන්නේ භවංග සිතත් එක්ක සම්බන්ධවයි ඇහැ කියන්නේ. ඇහැට යමක් දැක්නොත් කෙලින්ම භවංග සිතටමයි පහින්ට යන විදිහට තියෙනවා. කන කියනකොට හිතේ සම්බන්ධයෙන් තොර කනක් දකින්න එපා දැන්. අපි කියමු කෙලින්ම ඔක් මට නිකන් මතක් වෙන්නම අබේගිරි චෛත්‍ය අර දෙයක ගඩොල් දුකට දාන්න ඒවල තියෙන ලොකු බටයක්. හොඳයි බටේ මේ කියන්නේ ඉන්නේ යම දැම්මහම ඇහැරා කෙලින්ම අරමුණ හිතටම වදින විදිහටයි තියෙන්නේ. <laughs> කනට යමක් දැම්මහම කන හරහා කෙලින්ම හිතටම දැනෙන විදිහට තියෙන්නේ. ආයෙ දැන් ඇහි නතර වෙන්නවා කාම මට්ටමේ නතර වෙනවා මට්ටමේ මොකක් තීන්දුව తీරුනේ නැහැ. මොකද ඇහැ කියනකොට දත යුතුයි මේ හිතත් එක්ක සම්බන්ධ සිද්ධියක්. ඒකයි නාම රූප වචේ සලආයතන කියනකොට ආයතන හයේම සිද්ධිය දකින්න බෑ. නාම රූප වචේ සලආයතන කියනකොට. එයා ඒ සම්බන්ධයෙන්මයි ඉන්නේ. එතකොට මෙතනදී මේ ඇහැ කියන එක හැදිලා තියෙන්නේ කර්මජ රූපයක්. මේ ඇහැ කියන එක හැදිලා තියෙන්නේ හැම වෙලාවෙම සියුම් සියුම් සියුම් සියුම් රූප කලාප වාසියක් ඉක්තු වෙච්ච තැනක තමත් ලොකු කළ එකට එකතු කළ ඡාය අල්ලගෙන මට්ටමක ලෙන්ස් එකක් තමයි මේ තියෙන්නේ. දැන් අපි කියමු ඇහැ ඉදිරිපිටට රූප කලාප කලාප රාශියක් ආවොත් ඒ රූප කලාප කලාප මට්ටමින් හම්බ වෙන එකක් නෙමෙයි මේ ඇහි ලෙන්ස් එක තියෙන්නේ. ඔක් කවුමක් එකට ගොඩක් එකට එකතු කරලා දෙන මට්ටමේ කාසියක් මේ තියෙන්නේ. එතකොට මේ ඇහැ හරහා හිතට ලැබෙන සයිඩයක් තියෙනවා. ඒ කියන්නේ ඇහැ ඇහැ කෙලින් අපි දැන් මෙතනින් තියෙන රූප කලාප කලාප කලාප තියෙන රූපයක් තමයි ඇස් ඉදිරියට දෙන්නේ. මේ ඇහැ හැදිලා තියෙන්නේ ඇහැ හැදිලා තියෙන්නේ මෙතන පවතින ස්වභාවය ඒ විදිහට මල්ලා දෙන මට්ටමකින් නෙමෙයි. රූප කලාප රාශියක් ගොඩක් එකට එකතු කරලා ගන්න පුළුවන් විදිහේ කළු මට්ටමක හැඩතල පෙන්වන මට්ටමක යමක් සටහන් කරගන්න පුළුවන් නිමිත් මේ කාශ්‍යපය මෙතන තියෙනවා. දැන් මේ කාශ්‍යය හරහා අපේ භවංග හිතටයි අත්දැකීම යන්නේ. ඊට පස්සේ ඒ භවංගය බිඳිලා ඇහැ හරහා අපි ආපහු බලනකොට ලෝකේ බලන්නේ මේ කාචය හරහායි. කාචය හරහා බලනකොට මේ ඇහි දෙන සටහනට අනුව රූපයක් අපිට පේනවා මිසක කිසිම වෙලාවක පවතින රූපයක් පේන්නේ ඒක මේ ඇහැට කර්මජ රූප කියලා කියන්නේ මේ ආයතන හයේ අපි හැම වෙලාවෙම ඇහැ හරහායි ලෝකය බලන්නේ. ඇහැ හරහා බලන අපිට හම්බ වෙන්නේ අපි බලපු කටහනක් මිසක තියෙන එකක් නෙමෙයි. මාර මතක් කරන්නේ මේ ඇහි ස්වභාවය ගත්තාම දැන් මේ ඇහැ කියන එක කර්මයක වෙනස් වෙනවා. හැමෝටම එක වගේ නෑ. දැන් සමහර තිරේතිය ඉන්නවා තමන් කරපු අකුසල කර්මයට වතුර දිහා බැලුවම ලේ තැර වගේ පේනවා. එතකොට එයා මේ ඇහෙන් බැලුවහම වතුර පේන්නේ ලේ තැර වගේ. දැන් අනිත් කෙනාට පේන්නේ වතුර. දැන් බාහිර තියෙන එක වතුරම ලේ තැර වුණා නම් එක්කෙනෙකුට වතුර පේන්නත් එක්කෙනෙකුට දේ කරව පේන්නත් බෑනේ. දැන් ඒකේ හොඳට පේනවා මේ ආයතන හරහා දුන්නු අත්දැකීමයි මේ තියෙන්නේ. එතකොට මේ හරහා මේ ආයතන හරහා ආපෝ ධාතු දිහා බලනකොට අපිට පේන්නේ එහෙම. කවදාවත් මේ ඇහෙන් පිට අපිට හම්බ වෙන්නේ යම් වෙලාවකදී අපිට මෙන්න මේ ඇත්ත දකින්න පුළුවන් අපි පස්සේ දැන් මේ දීර්ඝ දේශනා කරපු නිසා පස්සේ වෙලාවක විවේකයෙන් ඔය අදාළ ටික විතරක් අපි කතා කරමු. ඒ කියන්නේ අපිට යමක් පිළිනවා කියන්නේ කොහොමද? කියන කාරණාව. ගැන විතරක් හිමින් අපි කතා කරමු ඕනනම් ඔකට සටහනකුත් ඇඳලා මේ අපිට සද්දයක් ඇහෙනවා කියලා කියන්නේ කොහොමද? කියන එක. එතකොට අපිට ඒක තේරෙයි මේ අපි ජීවත් වෙන ටැංකියක් ඇතුළේ නේද කියලා. අපි ජීවත් වෙන්නේ අපේ මනසත් එක්කමයි අපේ හිත ඇතුළෙමයි. මේ ආයතන ටික බෙදිලා තියෙන්නේ මේ ආයතන ටික හිතේ තියෙන කෘත්‍ය ටිකකින් මේ බෙදිලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙම කිව්වේ මේ මේ හැදලා තියෙන්නේ හිතේ. එතකොට රූපය හැදලා තියෙන්නේ ඇහි. එතකොට අන්තිමට ගත්තාම ආපහු ඔක්කොම ටික හදලා තියෙන හිතේ. කියන තැනකට එනකන් එනවා. මෙන්න මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අසලොස් ධාතුවේ නිදෙන්න පුළුවන් තැනක් ගැන. ඇහැට අද අපිට යමක් පෙවුනට අපිට මෙහෙම පෙනෙන තැනක පවතින යථාර්ථය මේ දේ නෙමෙයි. වෙන එකක් නිසායි අපිට ඇත්ත දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ ওই ටික අද මේ පරිසරයේ ටිකක් දීර්ඝ දේශනාවක් පහසුයි එක දවසකදී හරි කමන්නේ වෙන වෙලාවක හිමින් අපි ටිකක් කතා කරමු කොහොමද යමක් ඇත්තටම කෙනෙන්නේ කියන එක. එහෙම දවස් දෙකක් මට ඉන්න උතන කොච්චර වටනවද කියන එක ඔතනම කතා කරුණා දවස් දෙකක් ඒත් වටිනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. අපිට වෙලා තියෙන්නේ මොකද්ද වෙන්න ඕනේ මොකද්ද කියන එක ඔන්න ඔය ඥාන දර්ශනය හරහා තමයි අපිට මේ අටලොස් ධාතුන් ඉගෙන ගන්න. ආපහුම මතක් කරන මේක ඥාන දර්ශනයක් කියලා. මේ භෞතික වස්තුන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාවෙන් දැකලා ප්‍රඥාවෙන් ආශ්‍රයයක් දෙනවා. දැනට මේ දේශනාව තුළ එක කාරණාවයි ස්ථාවර කරන්න ඕන තව මට තියෙන්නේ. මේ ශාසනය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ආවන අරටුව බලාපොරොත්තුව මේ ශාසනයේ අරටුව කියලා කිව්වේ කොතනද? ඒ කියන්නේ කෙනෙක් නතර නොවි යන්න ඕනේ මොන තැන දක්වාද කියන ටික විතරක් හිතලා ගන්න. ඒ ටිකයි ඕනේ මට. ඒ ටික තමයි මම කිව්වේ මේ ශාසනයේ හරය කියලා කිව්වේ අරටුව කියලා කිව්වේ අකුක්කෝ චේතෝ විමුක්තිය. නැත්තම් මේ අරිහත් ඵල චේතෝ විමුක්තිය ගැනයි මතක් කරලා මෙන්න මෙතෙන්ට යන්න තියෙනවා. ආය නිවන කියලා එකකට අපිට කටයුතු කරන්න බෑ. ඔතන ඒ චේත විමුක්තිය සාක්ෂාත් කරගත්ත කෙනාට කියන සෝපදිසේත නිබ්බාන කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණා. අනුපාදා පරිනිර්වාණයට. අනුපාදා පරිනිර්වාණය කියනකොට අනුපාදා කිසිවක් උපාදාන නොකොට මොකද්ද උපාදාන නොකලේ? දක්ෂකින්ච ලෝකේ උපාදිත. හොඳට දකින්න මේක අර්ථය ලෝකේ කිසිවක් උපාදාන නොකලේ නෑ. ලෝකේ කියනකොට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් භූමියේ කිසිවක් අල්ලා නොගන්නා කමෙන් මිදිලා. එහෙනම් අපි මිදිලා තියෙන්නේ මොකෙන්ද? අපි මිදිලා තියෙන්නේ මේ කාරණාවෙම කියන අර්ථය. නැචකින්ච ලෝකේ උපාදීති. ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් නොගන්නවා. ඒතර ලෝකෙ කිසිම දෙයක් නාල්ලනවා. ලෝකෙ කිසිම දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇත්ත දැක්කම කලකිරෙනවා, කාලකිරෙනකොට නොයැලෙනවා, නොවැළෙනකොට නොයැලෙනකොට මිදෙනවා. එහෙනම් ලෝකෙ කිසිවක නොයැලුණා නම් මිදලා තියෙනව කියන්නේ ලෝකෙ කිසිවකට එල්ල නැත්තම් ලෝකෙ හැමදේම මිදිලා. එහෙනම් තුන් භූමියම මිදිලා නෙමෙයිද? අන්න තුන් භූමියම මිදිච්ච තැනට යන්න ඕනේ. මේක මගේ පෞද්ගලික අදහසක් එහෙම නෙමෙයි. ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ පදගතාර්ථයන් සම්මර්ෂණය කරන්නේ. මේ වචන අර්ථය මෙනෙහි කරලා බලන්න. අශිකින්ච ලෝකේ උපාදීයති. ලෝකෙ කිසිවක් උපාදාන නොකරනවා. ලෝකෙ කිසිවක් උපාදාන නොකරනවා නම් ඒ කියන්නේ නොයලෙනවා නම් එහෙනම් මිදලා තියෙන්නේ ලෝකෙ නේද? ඇහි ඇත්ත දකින්න එතකොට ඇහි කලකිරෙනවා කලකිරෙනකොට ඇහි නොවැළෙනවා ඇහි නොවැළෙනකොට ඇහි මිදෙනවා. ඉතින් සූත්‍ර 100 ගණනවා. එහෙනම් දැන් අපිට මිදෙන්න තියෙන තැන ගැන සැක හිතන්න එපා. මිදෙන්න තියෙන මොකෙන්ද ලෝකෙ. ලෝකෙන් කියනකොට ආය ඇහැෙම තියෙන එකක් ගැන ගන්න එපා. ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පත ඔය මේ ස්පර්ශ ආයතන හයෙන් මිදීම කියලා කිව්වා. ලෝකෙන් මිදීම කියලා කිව්වත් පංච උපාදාන ස්කන්ධයෙන් මිදීම කියලා කිව්වත් අටලොස් 17න් මිදීම කියලා වචන ටිකක් අර්ථ එකයි එකතන. දුකේ මිදීම කියලා කිව්වා. ඔන්න ඔතෙන්ට එනකන් එන්න ඕනේ කියන කාරණාව තේරුම් කරගන්න මොකද නැතිනම් අපිට යන්න තැනක් නැහැ මිස්සාවක් නැහැ කරන්න ඕනේ මොකද්ද කියන්නේ ආයේ ඕකේ කිසිම සැකයක් තියෙන්න බෑ නිසක වෙන්න ඕනේ අපිට පිළට අනුව දුකේ ඒ කියන්නේ මොකද්ද ලෝකේ කිසිවක් උපාදාන නොකොට නිදෙන්නයි කියන්නේ නිදීම දක්වා කරන නිවන කියන එකකට තර්ක කරන්න ඕනේ නැහැ. මේ මොකද නිදුණු කෙනා කියන්නේ වෙනවා. දැන් ඕකට අහනවා රාජ රාජ ආමුදුරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඔය වගේ ප්‍රශ්න රාශියක් අහගෙන අහගෙන යනවා. ඊට පස්සේ ඇත්ත දැකීම මොකටද? කුමකාන්තන්ත කොට පවතිනවා. එතකොට කලකිරීම කලකිරීම මොකද්ද? නොඇලීම නොඇලීම මොකද්ද? නිදීම නිදීම කුමකාන්තන්ත කොට පවතිනවා. නිවන නිවන නිවන කුමකාන්තන්ත පමණ ඉක්මවා ගියා ප්‍රශ්න කෙරවලක් ගන්න බැරි වුණා කියලා මේ රාජ හාමුදුරන්ට කියනවා. ඊට පස්සේ බුදුජානක දේශනා කරන මේ විමුක්තිය නිවනට පටහැනි. අපිට කරන්න පුළුවන් මොකද කුමක් දක්වාද? විමුක්තිය දක්වා. ඊට පස්සේ විමුක්තියට කුමක් පටහැනිද? නිවන. ආ එතකොට අහන ඉවරට කුමක් පටහැනිද? පමණක් මොන්නේ නිවනනම් නිවන මිසක ඒකට අපව කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිදුණු කෙනා නිවෙනවා. ඒකත් සංයුක්තනිකායේ රාග සංයුත්තේ සූත්‍රය වල සූත්‍ර සම්මත එතකොට අන්න ඒතන දක්වා මේ ජරා මරණ දුකෙන් මිදීමයි ඕනේ කියන තැන ගන්න. දැන් අපිට ඊට පස්සේ එක කාරණාවක් විතරයි හැමදාම ධර්ම සාකච්ඡා කරන්නේ, ධර්මයේ හිතන්නේ, සම්මර්ෂණය කරන්නේ මේ ලෝකෙන් මිදෙන විදිහ බලපන්. ලෝකෙන් මිදෙන්නේ කොහොමද මෙහෙම හිතන්නේ? මේ බණ ලෝකෙන් මිදෙන විදිහට බණ අහන්නේ කොහොමද මම? ලෝකෙන් මිදෙන විදිහට ජීවත් වෙන්න කොහොමද? ලෝකෙන් මිදෙන ධර්මයේ මේ සම්මර්ෂණය කරන්න කොහොමද? මොකද දැන් අපිට ඕනේ දැන මෙතන. කියලා අපි දැනගන්න. අරට ඕනේ මෙතන. එතකොට අපි ලෝකීය ලාභ සත්කාර කීර්ති ප්‍රසංසාදී මොනවා හරි පිළිනමුවා නම් මිදෙන විදිහට මම මේක උපයෝගී කරගන්න ඕනේ. ඒක එපා කියනවා නෙමෙයි. සීලයක් රැකගෙන නිදීම සඳහායි මේ තියෙන්නේ. සමාධියක් ලැබෙන නිදීම සඳහායි මේ තියෙන සමාධිය. යම් නාම දර්ශනයකට මේ නිදීම මේ ඔක්කොම නොගන්නව නෙමෙයි ඔක්කොම ගන්න ආරෝපණයට තමයි. එතකොට මෙතන තමයි. ඊට පස්සේ මේ විමුක්තිය තමයි මා හොයන්නේ. ඒ හින්දා හැම දිනම මේ විදිහට අපි කරන්නේ. දැන් දේශනාව සම්පූර්ණ අවසන් කරනවා.